ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි කතිකා කරගත්ත විදිහට අවශ්‍ය වූ වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පිටිපස්ස. අපි අවශ්‍ය වූ සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි කතිකා කරගත්ත විදිහට ප්‍රශ්න විචාරාත්මක නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න අනුව මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට යන්න. මේක ජීවෙන්නේ මෙහෙමයි යෝනිසමස්කාරය හා සති සම්පජන්‍ය දෙක කර්මාකර සසඳා කලා විනාශ විස්තර සසඳා කලා වෙනස නැත්නම් වෙනස විස්තර කරන මැනේ. ඉතින් මේකෙදි මේ චෛතසික තුනක් තමයි මේ නම් කරන්නේ මානසිකාර චෛතසිකේ සති චෛතසිකේ සහ ප්‍රඥා චෛතසිකය. මානසිකාරය මනස්කාරය කියන්නේ දේවල් රාශියක් දුන්නාට පස්සේ අවශ්‍ය දේ කෙරෙහි යොමු කරන දෙයට මනස්කාරය. මල්ලු වෙනක මල් පිටලා තියෙනවනේ මේ මන මම නිරමයි කියලා අර ගොමු රාශිය අතරේ Taman එක දෙයකට යොමු කරන එකට කියනවා මනසිකාරය කියන එක. ඒකට උපසර්ග මේ විශේෂණ පද දෙකක් කියනවා යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා. ඒ දේ නුවණින් කරනවා නම් නුවණින් කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ විමුක්තිය පිණිසට යොමු කරලා යන එකට කියනවා ඒ අහුවෙන දේ චාරයක් නැතුව තෝරන නෙවෙයි චාරයක් ඇතුව තෝරන කියන යෝනිසමස්කාරය කියලා. එමෙ චාරයක් නැතුව තණ්හාවට මාන්නයට දික්කිට අනුව තෝරන එකට කියනවා අයෝනිසමස්කාරය කියලා. ඒ නිසා එතන ඊයේදෙන යෝනිසෝ අයෝනිසෝ කියන වචනය ප්‍රඥාව ඇති නැති කියන එක තමයි. යෝනිසෝ කියන එක ප්‍රඥාව ඇති නැත්නම් නුවණින් මෙනෙහි කිරීම කියනවා. ඒ නිසා යෝනි කියන පදේ ප්‍රඥාව සමානයි කියලා අටුවම කියනවා. සති සම්පජාඤ්ඤය කියන්නේ සතිය කියලා කියන්නේ චෛතසිකයක්. ඒකේ තියෙන්නේ එළඹ සිටීමේ කෘත්‍ය උපක්ඛාන සිටිය. ආර්ග සම්පජාඤ්ඤය කියන්නේ සම්පූර්ණ పూర్ව ඤ ධාතුව ඤ කියන එකේ ප්‍රඥා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒක නිසා සම්පජාඤ්ඤය කියලා කියන්නේ නුවණ කියලා තමයි කියන සිංහල පරිවර්තන කරන්නේ සති සම්පජාන කියන එක පරිවර්තන කරන්නේ සිහි නුවණ යෝනිසමනස කාර්ය පරිවර්තන කරන්නේ නුවණින් සලකා බැලීම කියලා ඒ මේ විදිහ තමයි මේ අටුවාවල් පිළිගත්ත සාමාන්‍ය මතය ඉතින් යනවා මේ චෛතසික තුනක් තමයි මේ ඉතින් හට ගන්න චෛතසික තුනක් තමයි මේ විවිධ උපසර්ග පද විශේෂ පද එකතු වෙලා යෙදිලා තියෙන්නේ සත්‍යචෛතසිකයයි ඥානයයි නැත්නම් ප්‍රඥාචෛතසිකයයි මනසිකාරයයි කියන චෛතසික. මේක අපි සාකච්ඡා කරපේ තමයි ධර්මයේ සඳහන් මායя කෙලෙස් සම්බන්ධව දේශේ නැත්නම් පුදුල ස්වභාවයක්ද ඒ සඳහන් කරුණු දෙකමද අත දෙකමක් නෙවෙතන මාරු පොතේ වන්නකොට පිටු කරලා රස කරලා පෙන්නකොට කියලා කියනවා අහක් ඉන්නයි කියලා. ඒ කියන්නේ මොන මොන පහක් තියෙනවා. මේ දෙකම අමතරව අபிසංස්කාර මාර මාර පුත්ත මාර ආදි වශයෙන් පහක් තියෙනවා. මොකක් වෙලාවට අපි අර එකකට අඩු කරලා ඉගෙන ගන්නවා මතක තබා ගැනීමේ පහසුව. නමුත් ලෝකයේ ස්වභාවය බලනකොට කිසිම විදියකට ඒ වගේ එකකට අඩු කරන්න අමාරුයි. ඒ නිසා පූර්ණ අවබෝධයක් ලබනකොට එකේම තියෙන විවිධ ගුණත් ඔක්කොම දැනගන්න වෙනවා. ඒක තමයි මේ බෝරණයි කියන්නේ. ඒක තමයි දැනුම කලතුණා බාටපත් වෙනවා කියන්නේ. සලායතන නැත්නම් සදාතයන්ගෙන් සදාහන් ආයතනයක් වන මන ආයතනික කුමක්ද? මන ආයතනය සහ මොළේ යනු එකක්ද දෙකක්ද කියලා. ඉතින් මේක මේ බටහිර චින්තනයක් අනුව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. අටුවාව අපේ සම්ප්‍රදාන කුල තේරවාද අටුවාව සඳහන් කරලා තියෙනවා මනස වැඩි වස්තු ඇසුරු කරගෙන ඉන්නවා කියලා. ධර්ක මනස නැත්නම් මේ භෞතික පැත්තෙන් කල්පනා කරන අය කියනවා හෘදයට සම්බන්ධ කරන රැඩිය මේක මොළයට සම්බන්ධ කරන්නේ කොහොමදයි කියලා. ඒක නිසා බටහිර චින්තනය අනුව බලනකොට මේ හිත මන ආයතනේ පවතින්නේ මන ආයතනේ ලැබුම් ගන්න මොළය කියලා සඳහන් කරනවා. සම්ප්‍රදාන කුල අටුවාව අඩපතක් පමණ වන හෘද වස්තුවේ සිටින ලේවල කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ දෙකම වැරදි. ඒ කියන්නේ මේ සර්වඥාන්සේගේ ඍජු ප්‍රකාශනයේක මනේ මනරචනේ ලඝු කරන පොඩක් පෙන්නලා නැහැ. මුළු ශරීරෙම තමයි පෙන්නලා තියෙන්නේ. ඒකදී හෘද වස්තුව කියන ගත්ත අදහසට මොලේ කියලා ගන්න අය විරුද්ධව වාද නගනවා වර්ධිවස්තු මාරු කරාට ඉති ස්වභාවය මාරු වෙන්නේ නැහැ. දැන් කිව්වා වර්ධිවස්තු මාරු කරන්න ඔපරේෂන් එකක් මාර්ගේ ලේත් මාරු කරන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාගේ ඉතිවිලි රටාවල රුචිකම වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මොලේ කියන එක මොනම හේතුවකින්වත් දැනට වෙනස් කරන්න හෝ අලුතෙන් කැරි දාන්න හෝ මොනම දෙයක් කරන්න බෑ. ඒ නිසා ඒක තමයි අත්‍යන්ත කාරණාව කියලා. ඒ නිසා රිසර්ච් ගොඩක් කරලා තියෙනවා මේ මොලේ කොතනද වැඩියෙන්ම මනස කියන එක රඳා පවතින්න පුළුවන් කියලා පීනියල් ග්ලෑන්ඩ් එක තමයි ගාක හඳුනාගන්න තුතුනේ ඒක ගොඩාක්ම තියෙන්නේ මොලේක් මැදට වෙන්න ඒ නැත්නම් මානවයාගේ තාමත්ම පටක චින්තනයේ හැටියට තියෙන පරිණාමී තාමත් නොදින අවදී උර්ග මට්ටමේ තියෙන මොලේක ඉඳලා ඉතුරු කෑලි වැඩි වැඩි ඇවිල්ලා තියෙනවා මේ පීනියල් ග්ලෑන්ඩ් එක තමයි මේ උරග තත්ත්ව නැත්නම් මේ මිනිස්සෙකේ මනසේ තියෙන ඒ තිරිසන් භාවයේ ඉඳලා පැවතීගෙන ආපු ඔක්කොම මේ රැස් වෙලා තියෙන එකට නියෝජනයක් වශයෙන් කියලා ඒ විචිත්‍රත්වයේ පිට සඳහන් කරනවා කෙසේ නමුත් මේ මනස ලැබුම් ගන්න පොලක් විද්‍යාවට තාම එකඟ කරගන්න බැරිලා තියෙනවා ඒකට කියන්නේ මේ ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය ඒ වගේම තීතු ගැනීමේ වැඩ පිළිවෙලවල් වගේ මොලේ ක්‍රියාකාරකම් බැලුවට ආත්මය කියන වචනත් එක්ක ගත්තොත් ජීවාත්ම හෝ පරමාත්ම කියන එක එයා ලැබුම් ගන්න ලැබුම් පොළ මොලේට හෝ හෘදවස්තුවට හෝ හේතු කරන අමාරුයි හෘදවස්තු ආශ්‍යාකරේ පිළිගන්නවා මොලේ බට බටහිර පිළිගන්නවා නමුත් ඉතින් මේ රිසර්ච් ඉතරට යනකොට කොහොම වෙයි දන්නේ නමුත් භාවනාවෙන් කටයුතු කරනකොට රූප ධර්ම නාම ධර්ම වශයෙන් මේ දෙකක් අන්තර් සම්බන්ධතාවය නැතුවත් මේ දෙකක් වශයෙන් තේරුම් ගැනීම අපිට මේ තියෙන හෘද වස්තුද මොඩෙන් කියන ප්‍රශ්නේ ඉක්මවලා අපේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා මේක බුදු වාදෙට නැත්නම් විද්‍යානුකූල තත්ත්වයට විතරක් බර වෙච්ච ප්‍රශ්නයක්. පැරණි මතකයන් තන්පත් වන්නේ හෝ රැඳී තිබෙන්නේ කොහේද? මොළයේද විඥාණයද පැහැදිලි කර දෙමින් කරනා නිලා සිටින්නේ. උත්‍රාඥාන්සික සඳහන් කළ තියෙනවා නිකන් පාඩයක් විදිහට චිරකටම්පි චිරභාජිතාම්පි සරිතානුසරිතා කියලා සතියේ ගුණාත්මයක් විදිහට බොහෝ කලකට පෙර කරන ලද්දක් හෝ බොහෝ කලකට පෙර භාවිත කරන ලද්දක් නැවත සිහියට කැඳවලා දෙන්නේ සති චෛතසිකේ නිසා අපි සිහියට දාන දෙකට සිහිය කියන නම තමයි දෙන්නේ. නමුත් ඒක මම කලින් පළවෙනි ප්‍රශ්නේ කිව්වා වගේ මගේ සංකීර්ණ ක්‍රියාවලියකට සම්බන්ධ එක චෛතසිකයක් නෙවෙයි තියෙන්නේ. චෛතසික රාශියක් එකට බලපානවා. සංඥාවත් මේ ඇහෙන් ලැබෙන මේ රූප කණෙන් ඇහෙන ශබ්ද මොළයට යනකොට රසායනික ද්‍රව්‍යයක් වඩටපත් වෙලා යනවා එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයකටපත් වෙලා යනවා ඉතින් ඒවන් රැඳිලා තියෙන්නේ එක්කෝ ඒ විදිහට රූප රූප වශයෙන් ඒකේ සංඥා ස්වරූපයෙන් ඒක රසායනයක්ද එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ආරෝපණයක්ද කියන එක කියන්න බෑ ඒ හරහා ඇහැට රූපයකට සිතන ඉඳලා අඳුර ගන්න තැන දක්වා විශාල පරිවර්තන රාශියක් සිදු වෙනවා. ඒ කියන්නේ අඳුරකට පස්සේ තැම්පත් කරන එක වෙනමයි ඊට පස්සේ තැම්පත් කරගෙන නැවත මතකයේ දෙනකොට අර තැම්පත් කරපු ක්‍රමයට අනිත් පැත්තට දිගට පෙරලීගෙන යනවා. ඉතින් ඒව අපි ඉක්මනටම බොහෝම গুপ্ত විද්‍යාත්මක වගේ එහෙම නැත්නම් මේ සංකීර්ණ ක්‍රියාවලියක සිද්ධ වෙන්නේ නමුත් විද්‍යාව දැනට හොඳටම හොයාගෙන හොයාගෙන යනවා නමුත් සර්වඥාන්සේගේ හොයා ගැනීම වෙනස සර්වඥාන්සේ ඇතුළට ගිහිල්ලා හොයන්නේ විද්‍යාඥයා පිටට ගිහිල්ලා හොයන්නේ. විද්‍යාඥයා අනුන්ගේ දේවල් හොයනවා. ඒ නිසා මේ අහු වුණත් අහු වෙන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නෙවෙයි විද්‍යාඥයා. විද්‍යාඥයා වාචනය කරන්නේ තව කෙනෙක් එකක්. නමුත් සර්වඥාන්සේගේ ක්‍රමයේ ඇතුළට යොදන එකක් නිසා මේ දවස් වෙනකොට ඔය මේ දලයි ලාමතුමත් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්න ඒ විද්‍යාඥයොත් එකතු වෙලා මේ ඇතුළට යන එක පිටට යන එක දෙක සම්බන්ධ කරලා මම විද්‍යාත්මක පර්යේෂණ නිර්මාණය කිරීමේ ප්‍රයත්න කෙරෙලා තියෙන එක විශාල විප්ලවයක් මේ සම්ප්‍රදාන කුල විද්‍යාන කුල චින්තනයට ඒ වගේම බෞද්ධ ක්‍රමයට ඉතින් අපි භාවනා කරන ගමන් පොඩක් අධික අරගෙන හිටියොත් කවුරු හරි කියපු කෙනෙක් තමන්ගේ කින් හරි ඔක මේ සුද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ පරණ මතකය මේ විපස්සනා ඥානයට යනකොට බිඳුවට බයි. අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. සුත්තමේ ඥානයට විශාල අවශ්‍යතාවයක් තියෙනවා. චින්තාමේ ඥානයට මද අවශ්‍යතාවයක් තියෙනවා. විඥානයට පරණවත්කේ කියලා කියන්නේ වසක් විසක් වටපත් වෙනවා. පරණවත්කේ තියෙන තාක්කල් කාදාකත් විපස්සනා වෙන්නේ නැහැ. ඒ නිසා මතකයේ පිළිබඳ ආකල්පයක් යෝගාවචරය දිනු වෙන දිනු වෙන හැලෙනවා. ප්‍රඥාකම නැති වෙන්න පටන් ගන්නවා. යෝගාවචරය මතකයේ පිළිබඳව දක්වන ගරුසරු භාවය අඩු වුණාට භාවනා යන්නට මතකය නයිසાર્ගිකව දියුනේ. ඒකයි ඔය පෙරවිසු ගන්න පිළිවෙත් පව දකින්න පුළුවන්. නමුත් ඒකට මායින් කරන්න. ඒක ආවට ඒක ගණන් ගන්න ටික තමයි විපස්සනා කියන්නේ. ඉන්සයි වතර තියෙන මහා අමතර සම්බන්ධතාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය නොදෙනී ගිය පසු පපුවේ සිට පහළට රැල්ල යන වාසියේද හිතට ඊයම් ප්‍රීතියක්ද ධාතු ගුණද දැනෙමින් තිබුණි. කටට කෙලෙණීමේද දහඩිය ශරීරයේ දහඩිය ශරීරයේ තද වීමාදිය <clears throat> දැනෙමින් තිබුණා. ටික ටික දිනකට මම කිසිවක් නොදැනී ආනාපාන නොදැනී බොහෝ වෙලා සිටියා කිය මේ පහදා දෙනමේ ඊටා යටහත් ඉලා සිටිමු. ඊට ගිය යක්කු ටිකට ආයෙන්න කියන එකයි තියෙන්නේ. ටිකක් රැලි ගන්න කියන්නේ කියනවා ප්‍රීච් ටිකක් දෙන්න කියන ධාර්මික දාන්න කියලා කියනවා. එතකොට යා ඇඟට ගොම් සනීප ගතියක් දැනෙනවා. උන දිවිලා බහැලා කියන පස්සේ වගේ දැන් අර කටේ චිත්තක තියෙනයි කියලා මම ඒ දවස්වල උන කියනවා කටේ චිත්ත තිබ්බ දැන් නැහැ දෙකක් දික්ලා අහනවා වගේ මේ විප්‍රියාසෙට ඉත දෙන්න මෙයාගේ එනවා කාලයක් ආයෙ නැති ඒ වගේ මේක දරාගෙන ඉන්න පුළුවන් එක තමයි යෝගාවචරය කියලා කියන්නේ ඒක මොකද්ද මේක මොකද්ද කියලා අපිට හැමදේම අවබෝධ කරගන්න පුළුවන් හොඳයි මත ඒක අත්‍යවශ්‍ය නෑ එන ඕන දෙකට ලැක්ෂණ කරගන්න ඕනේ ඉතින් ඒ නිසා මෙවැනි දේවල් වලදී අපි කරන්නේ නැති සැකයක් ගෙනත් දාගන්න. නැති මේ ඇති ශ්‍රද්ධාව කඩන එක. එහෙම නැත්නම් අතිපණිතකම් කියලා කියනවා. මේ ප්‍රශ්න ලිපි කරන්න බණිනවා නම් නෙවෙයි. මේ මගේ හැටි අපා. ඒ නිසා මේ පැහැදිලියට පොරදී එක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා තියෙන අර කවිය. ඉතින් කරුණා කරලා මේ පැහැදිලිය යන වෙලාවේදී ටික දිනක සිට මම කිසිවක්ම දැනේ ආනාපාන නොදෙනී බොහෝ වෙලා සිටියකිය මේ පහදා දෙන්න ඕනේ නැහැ. අදට වැඩි හොඳ තැනක දැන් ඉන්නේ කියන එකයි තියෙන්නේ. මොකද අර කියන දිය කණ්ඩායම් තිබුණ රැලිත් නෑ දැන්. බොහෝම තැම්පත් වෙලා තියෙනවා. මේ මේකෙන් ඉස්තිරි වෙනසක් නෑ. ආයෙ රැලියේ එනකොට ඉන්නේ අර ටිකම නෙවෙයි වෙන ටිකක්. ඒ නිසා ඒ කොයි දියාවක් Tamange හිත නොසැලී. Tamange හිත මේකට ආඩම්බර වෙලා මේකට කනගාටු වෙන්නේ නැතුව ඊකට යන දවසේ තමයි ඔය අවෙක්කප්පසාදී කියන Tamange නොසැලෙන ශ්‍රද්ධාව එන්නේ. දැන් මේ සැලෙන ශ්‍රද්ධාවක් නිසා හතරමා ධාතුන් බැහැනකොට හිත සැලෙනවා. අරක මොකද්ද මේක මොකද්ද කියලා විමසුන්න ඕන කියලා මේක හිතන්නේ. මේක විමසුන්න ඕනේ මේ ශ්‍රද්ධාව නැතිකම නැත්තම් මේ අතිමොක්ක චෛසිකේ නැතිකම නැත්තම් මේ අමෝරාවෙන් සැකගෙනක් දාගන්න. අමෝරාවෙන් මේක මේ මේක ප්‍රශ්නයක් කරගන්න. අපිට කරන්නේ ප්‍රශ්නේ ගණන් නොගෙන ඉඳ තමයි පුරුදු කරන්නේ. ඒවා ප්‍රශ්නයක් ආව භාවනාවට බාධා නැති දිගට කරගෙන යන්නේ කියලාම මේ පටන් ගන්නකොට අපේක්ෂාවක් නැහැ. ඉවරනට පස්සේ තමයි දැකපු දේ පිළිබඳව ඊයේ පරියන් කීදී මහා ලෝකෝට ඒක සුබ නිමිත්තක් හෝ අසුබ නිමිත්තක් විදිහට ගන්න අඛණ්ඩව නිතිපතා විකෘත භාවනා කරන එකයි අපි පුරුදු කරන්න ඕනේ. නමුත් මේ වගේ අහනකොට ඒ වගේ භාවනා කරපු නැති අයට සමහරලාට තමයි කියාගන්න බැරි ප්‍රශ්නයක් ආගෙන හරි කියලා උත්තර ලැබීමේ ආනිසංසය තියෙනවා. නමුත් මේ කරගෙන කරගෙන යනකොට තමයි පුළුවන් තරම් හිත පස්සද්ධියට යනවා මිස මේ හැක උපදවන දේවල් අඩු වෙන කතිය තමයි අනුග්‍රහ කරන්නේ. අර්ථ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානේ වඩමින් ඉතිරිදා සතියේ සතර සතිපට්ඨානේ වඩමින් ඉතිරිදා සතිය වඩන්නේ කෙසේද? සතර සතිපට්ඨානේ ඇතුළෙම තමයි තියෙන්නේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ගතිත්‍රි නිසීනේ තුන්හි භාවේ ඒ කියන්නේ යනකොට එනකොට කනකොට බොනකොට හැමතැනම සතිපට්ඨානෙ වැඩිම සතර සතිපට්ඨානෙ පළවෙනි එකම තියෙනවා. ඒ නිසා ඉදින්දා ජීවිතයේ සතිය පැවැත්වීම කියන එක දැන් අපි කියන ඉඳගෙන භාවනා, සක්මන් භාවනාව සහ ඉදින්දා වැඩ කියන තුන් කට්ටායමේ වැදගත් වුණාට සතිපට්ඨාන සූත්‍රය සඳහන් විදිහට ඒ ඔක්කොම සම මට්ටමේ තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ කොහෙවත් නැහැ. එදිනදා ජීවිතේ සත්‍ය වටින හැටි. නිතරම අපි ඇවිදිනවා, පරිණාමිනවා, කනවා, ඉස පීනවා ආදී සීකර කරන විට කුසල් වැඩන්නේ කෙසේද? අකුසල් නොකිරීම හරහා. වෙන්න පරිණාමිනකොට නැගලා කරන දේ ගැන කල්පනා කර කර යන්නේ. දැන් නැගින්නේ නැහැ. එතකොට හිතට වැඩිද තියෙන අකුසල ධර්මයෙන් තියෙන ඉඩ නැතිවීම තමයි කුසල් කෙලිමක් වෙන්නේ. ඒ වෙලාවේදී චිත්තසංතානට වැඩ ගන්න පුළුවන් ඉඩ තියෙන නූපන්න කුසල් ඇතිවීමට තියෙන අවස්ථාව මේ සතිය නිසා එන්න දෙන්නේ මෙම උත්සාහය ප්‍රායෝගික වශයෙන් කරමින් දිනකට කරන්නේ කෙසේද කරුණාවෙන් මේ පහදා දෙන්න මැනවි එක දිනයක් කවදාකවත් එහෙම දිගටම කරන්න බෑ ලේසි එකක් දෙකක් කරන්න තමන් තනියම කරන පුංචි වැඩකදී නිස්සද්දව සතියෙන් නැවතිල්ල කරන්න එතකොට ඒක අල්ලගත්තට පස්සේ කුරු තුනට පස්සේ දෙකක් කරනවා. තුනක් කරන විදිහට දවස් ඇතුළත කාරණා කීපයකින් ගියාට පස්සේ තමයි බොහෝ කල් ගියාට පස්සේ තමයි සාමාන්‍යයෙන් මුළු දවස පුරා කරන්න පුළුවන් වෙන්නේ. අමුදිකාස්ප්‍රාකේ වෙනත සතිය පිහිටන චිත්තක්ෂණ ගාන සීති ගාන වැඩි වෙනවා නම් ඒ මතින් සතුටු වෙන්න සතුටට ටික ටික ටික ටික කරගෙන යන එකයි කරන්නේ. ගරු සංස්මා භාවනා කරන විට එනම් බොහෝ විට පිළිකුල් භාවනා සහ ආනාපානසති භාවනා කරන විට මගේ බෙල්ල විකට හක්ක සහ ගන්ධ ප්‍රදේශයේ තදවි නැවත ලීල්වේ එවිට මට එම ප්‍රදේශයන්හි ඇති ඇටකටුද දැනේ කුකුර දණ්ඩද ඉලයටද කුඩුව දැනේ මේ කීපිටක් සිදුවී නැවති සමාජ බුද්ධානුස්සති සහ මෛත්‍රී භාවනා කරන විට මේ සිදුවේ මෙසේ වන විට කුමක් කළ යුතුද පුළුවන් උත්සාහ කරන්න ඕනේ යමක් නොකර ඉන්න ඒකට හේම්ම යන්න ඇල්ලා මේකත් එක්ක හැප්පෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ මේ නිසින්ින්දී භාවනාව යන්න තමන් විනිශ්චය කරලා චේතනා කරලා අදිෂ්ඨාන කරලා මොනවාක්වත් නොකර ඒකේ මුලමඳාක දකින්න එකයි මේ ශ්‍රේෂ්ඨම සහයෝගය ශ්‍රේෂ්ඨම අනුග්‍රහය. ගරු ස්වාමීන් වහන්සේ මාහට ද්වේෂය වැඩියෙන් ඇතිවන්නේ භාර්යාව තමගයි. අනේ මට හරි දුලියක් යනවා ඒකට. භාර්යාවක් නැති කියන්නේ. මන්දියත් මා බලාපොරොත්තු වෙන ක්‍රියාපිළිවෙල නොදී සිදුන වීමේදී ඇතිවන ගැටීම් නිසා මේ සම්බන්ධයෙන් පැවතිය යුතු ආකාරය ගැන කම්පදේශ ප්‍රතිපදින්න ඉස්සෙල්ලා භාර්යාව දිහා බලපු හැටි බලපු ගමන් ඔක්කොම එදාට මේ මැනිකෙට සාරිද්ද ඕනේ මැනිකෙට මාළද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලායි බඳින්නේ. එතන පස්සේ පේනවා මේක කොක්කක්. ඒක ඇන්නේ ඇන්නේ බාටපත් වෙනවා. මේකේ සභාවට ඉදිරිපත් කරන එක නම්බුකාරයි කියලා මම හිතනවා මොකද අවංකව ඉදිරිපත් කළ තියෙන නිසා පහරියාවදියා බඳින්න ඉස්සෙල්ලා බලපු බැල්ම බලන්න ඒක තමයි විප්‍රේමී කියලා කියන්නේ. එන්නට පස්සේ ඒක තමයි ද්වේෂී කියලා කියන්නේ. ඒක කියන්නේ කියලා තරහ නවත්තන්න දෙන්නේ. ඕක දෙකම නම් ඒක එහෙම තමයි. ඒ නිසා ආපහු කොට පස්සට ගිහිල්ලා මේ බඳින්න ඉස්සෙල්ලා බලපු හැටියට බලපුවාම පේනවා ඇයි බැන්නේ මොකද මේ මනුස්සයා ඇවිල්ලා ඇඟිල්ලුණා වෙන්න පුළුවන් මේ මනුස්සයා කියලා මොකක් ගැහුවා වෙන්න පුළුවන් ඒක නිසා ඒකට කවුරක්වත් වගේ කියන්න ඕනකමක් නැහැ අපිට මයිකි බාන උගන්වනකොට ඒ දවස්වල දීර්ඝ මාත්‍යා කියනවා මේ විත්තරි සංසූත්‍රයේ කියනවා දැන් හවුසින් ස්කීම් එකකට ඉන්නේ කියන්න විතර අම්මා හැමදාම දානවා මයිටි බානවා. සීල සත්‍යෝ දික්කිට්ඨා නිරෝගී විත්තා සෝපත්ත්‍ත්වා අල්ලපු විතර පරට්ටි ඇර. හයිජේ කියනවා. සීල සත්‍යෝ දික්කිට්ඨා නිරෝගී විත්තා සෝපත්ත්‍ත්වා අල්ලපු විතර පරට්ටි ඇර. ඊට පස්සේ මහත්තයා කියලා කිව්වලු අද ගන්න හයියෙන් කියන්න එපා කියලා. ඊට පස්සේ කිව්වලු ඒ වාක්‍ය කිව්වේ නැත්නම් වැඩක් නැහැ කිව්වලු. ඒක තමයි එයාට හොනම කරන කෑල්ල. දිගටම මාස ගණන් බයිච්චි බහනා කරනවා. කෙනේ ඉන්නේ තමයි කියන්නේ. ඒ නිසා අපි මේ කවුරු හරි දඩමීම කර ගන්නවා. මේ අහලා තමයි මේ කරලා තියෙන්නේ කියලා මේ සම්පූර්ණ ආත්මවාදය හරහා මම ආත්මය මගේ ආත්මයට හානි කරන මේ ආත්මේ ඒ නිසා ද්වේෂය දකින්නේ ආත්මේ දකින්න. ඒ නිසා මේ මනසට වෛර කරනවා. ඉතින් මේක ගැන කියන්න කියලා මට මතක් වෙනවා ડોක්ටර් ෆර්නෑන්ඩෝ ඉන්න කාලේ මට එක දවසක් කියනවා මේ ඇත්ත නැත්ත මම දන්නේ මේ ප්‍රභාකරන් අවුරුදු 17 18 වෙනකොට පාන්දුරේ යාගේ බාප්පලා ගෙදර හරි මාමලා ගෙදර ඉඳලා තියෙන මේ මාම්මා හරි බාප්පා හරි ඒ පොබිලේ පූසාරි. ඉතින් මේ ළමයා යාපනයේ ඉඳලා මෙහි ඇවිල්ලා පස්සේ වෙනවලු මේ සිංහල මිනිස්සු බෞද්ධයෝ අර මංසට කියලා වැන්දලා පහක් උඩන් දීලා ඒ පූසාරි කටයුතු කරගන්නවා. ඉතින් මෙයා ගල්පරේසු මිනිස්සෙක්ගේ ආගන්තුකෙක් විදිහට කොහොමද ජයත ඉඳලා තියෙන්නේ ඉන්න වෙලාවේදී ඔය දෙමළ සිංහල කෝලාහලයක් ඇවිල්ලා මේ ෂොක්කම ගිල කෝවිල කඩලා අර මිනිස්සයා ගෙනල්ලා මේ කර රත් වෙන කාර බැලලකට දාලා නැරුවා ඉතින් මේ මිනිස්සු බලන්නේ ඔක මෙච්චර කල් මේ වඩලා කියලා හිට මිනිස්සු මේ මේ බාප්පට මේ මොකද කිව්වේ ඒක මට තේරෙන්නේ නැතුළු මේ මේ මොකද උනේ කියලා ඒ කාලයක් යනකොට ද්වේෂය තමයි මේ වැඩ කරන જાතියත් ආරකලේ තමයි අදිෂ්ඨානයක් ඇතුළු කවදා හරි මම මගේ බාප්පට කරපු දේ තොට කරා ඉච්චා ඒක ආවට පස්සේ ඊට පස්සේ මනුෂයාට ඒ කවුරු හරි අල්ලලා කාර බැලෙක දානවා කියනක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ ඩොක්ටර් ෆර්නෑන්ඩෝ වලට කියන එදා ඒ මරපු මිනිස්සු ටික ආත්ම සංඥාවෙන් තොරව ද්වේෂය දැක්කම ඒ ඉලන්දරේ හිතාගත්තම ලෝකයේ ද්වේෂයෙන් තොර කරනවායි කියලා මිනිහට සාන්තුලික වෙනවා. මිනිහගේ ද්වේෂය නෙවෙයි ද්වේෂී ක්‍රියාත්මක කරන පුද්ගල. ඊට පස්සේ පුද්ගල සිංහල. ඒ පුද්ගල බුද්ධ학ම එයා බැඳෙවයි ඒ සිංහල බුද්ධ학ම. ඊට මරණකම් සිංහල බුද්ධ학ම අධිකරණ උත්සාහ කරනවා. මේ මිනිස්සයා ඒ අදහස ගන්න ඉස්සලා අපි වගේම අහිංසක කොල්ලෙක්. අර විශ්ව අටකට වැඩි ආත්ම සංඥාව හරහා ඉතින් අනිත් පැත්ත මරණ එකේ මේ මනසට කොහොමද කරපොත් අපි බලන දෘෂ්ටි කෝණයෙන් බලන්න බෑ බුද්ධාම සිංහල කියලා. මොකද හිත තත්ත්වගත. ඒක වෙන්නේ ආත්මය. නමුත් නිකමඩ දැක්කම අනේ මේ ද්වේෂය කියන දේ මනුෂ්‍යයා කොච්චර ලස්සන දිවි මනුෂ්‍යයා මන කරනවාද කියලා මම කවදා හරි ද්වේෂය නැති කරන්න ඕනයි කියලා ප්ලෑන් එකක් ගැහුවා නම් සාර්ථක වුණා නම් සාන්තුලික. ඉතින් අපි හැම වෙලාවෙම දඩමීම කරගන්නවා කවුරු හරි මේ අපිට වැරද්දක් වෙනකොට ඒකට දාන්න ඉස්සර සිංහල රජ කාලේ මේ රාජ්‍ය සභාවේ ඔක්කොම නිරතර දෙන්නේ වහන්ති රංකම් ඔක්කොම දෙන්නේ මේ කුලවන්තේ වහන්ති රංකම් එහෙම නැත්නම් ඒ කැමැති මණ්ඩලේ ඉතින් ඒක නිසා වැරද්දක් වුණොත් කැමැති මණ්ඩලේ රජ්ජුරවන්ට අර මිනිස්සුන්ට බනින්න බැහැ කුලවන්තේ ඒක කොනේ වාඩි කරනලු අඩු කුලේ මිනිස්සු මොනක් හරි ඉස්සෙන්ද බැලුවොත් රජුලෝ කියනවා අන්න අනුකෝ දෙකක් තුනක් ගන්න අර කොනේ ඉන්නේ කාට කියන්නේ කවුරු වැරද්දක් කළොත් අර බණ්ඩියාට තමයි බාස් කොනේ ඉන්න බණ්ඩියාට අහුවා රාජ්‍ය සභාව බොහොම සතුටින් සමාදානයෙන් යනවා ඒ මනුස්සයර තියෙන්නේ කාට හරි විසඳ ගන්න බැරි දවසක් ආවොත් ගුටි කන එක විතරයි. මෙයා හොඳට ගෙවනවා. ඒ වගේ අපේ මානසිකත්වය හැමදාම කොනේ ඉන්න බණ්ඩියෙක් ඉන්නවා. ඒ බණ්ඩියගෙන් තමයි ඔක්කොම යන්නේ. කවදාකවත් හිතන්නේ නැහැ මේ මගේ කෙලෙසක් මම මේ ප්‍රශ්න දිහා බලන හැටි වැරදි මේකට ඉන්නේ ද්වේෂය කියන එක දැක ගන්න අපේ මානසිකත් හිතන්නේ ඒක නෝන්ජල්කමක් මම සුසයි මගේ දෝෂයක් නෑ හරි තමයි මට මේක දාන්න කියන්නේ ඒකම තමයි ඔය මේ රෝමන් ලන්දේදී නීතියත් ඔච්චරම තමයි තියෙන්නේ ඒ නීතියත් ඔක්කොම කට්ටිය ඉදලා එකෙක් වැඩි කරලා ඌ එල්ලලා එල්ලුම් ගහට දාගියට පස්සේ සියල්ල සතුටින් හමාරයි එල්ලුම් ඔල්ලන්න තීන්දුව කරන එකත් තීන්දුව ලබන දේ නම් දෙන්නම කෙලස් තියෙන නිසා. કોઈ ධර්මිනියට අයිතිය කරන්නේ ඇවිල්ලා ඒක නිසා ඒව කතා කරන්න ගියොත් එහෙම අපිටත් එළුඟස් යනවා. ඒ තරමටම මේ සමාජයේ ශතමායාවි ඒ නිසා ඒක දක්ින තමන් හරහා අපිට වැරද්දක් වෙච්චා මිස්සගන්න බැරි. ඉතාලි කවුරු හරි කෙනෙක්ට අපි පොඩි උන්ට පරිවදිච්චාම කුටි කකුල ටිකක් ගහනවා. ආපබ බබාන්න කිව්වා මං යාට ගහන්නම් කියලා ඉතින් බබා හිතුණා මට වගේ කුඩු කවුරුට රිදෙනවයි කියලා කරබන් ඉන්නවා ඊට තද වෙච්චම කුඩු උසලන්නට ගන්න වෙන මොනෝ කරන්නේ කුඩු ගන්නනේ එච්චරයි බට රිදුනම ගහපන් අම්මා ගහන්නේ කුඩුවට නමුත් දරුව ගන්න අදාසයට පස්සේ ඌ අම්මට පිහින්නයි ඒකල පුරා කොහෙන්ද මේ නරක ගැටි බබා පුරුදුනේ කියලා අම්මා නිකට අල්ලේ තියාගෙන මතක අන්තර ලෝකේ කර්මී කියලා ඉතින් ප්‍රශ්න මම උත්තර දුන්නේ නැහැ මම නිකන් ප්‍රශ්න කතා කරා විතරයි මොකද මම බැඳලා නැති නිසා මට මේ ප්‍රශ්න තේරෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින ධර්ම දේශනාව අතරතුරහා මින් පෙර අවස්ථාවද රහත් සිතක් විස්තර කිරීමේදී උන්වහන්සේලා තුළ ද්වේෂ ආදී කෙලෙස් හට ගන්න බව නමුත් උන්වහන්සේ ඒවා සම කටයුතු නොකරන බව ප්‍රකාශ කරන මේ පැහැදිලි අතර කර්මකට පහදා දෙනමින් ගෞරවණීය ඉලා සිටින්න. ඉතින් මේක මේ ද්වේෂ පැත්තකට දාන්න ඒ රහතන් වහන්සේලාට සද්ධාව ඇතිවෙනවා කියලා හිතන්නකෝ. ඒ රහතන් වහන්සේලාට සීය ඇතිවෙනවා කියලා හිතන්නකෝ. ඒ සද්ධාවකත් ඒ සීයටවත් උන්වහන්සේලා ඉවත් එක සමග කටයුතු කරන්නේ නැහැ. ඒවා හේතුඵල ධර්ම වශයෙන් දක්වනවා. අකුසලයක් විදිහට දක්වුවා තමයි මේ ප්‍රශ්නේ තේරුම් ගන්නම. නමුත් ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන් නේ රහතන් වහන්සේට සද්ධාව පහළ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා රහතන් වහන්සේ අසද්දයි කියලා. අසද්ද කියලා උන් සද්ධාහට මායින් කරන්නේ නැහැ. මොකද සද්ධායෙන් අදහන දෙයක් නෑ අත්දකලා තියෙන දේ. ඒ නිසා අධර්මය ගැන කතා කරනකොට හුඟක් වෙලාවට මේක ප්‍රශ්නයක් වෙනවා ඒක ඇත්ත. ඒ නමුත් අර හොඳට තේරෙන්නේ ඒක කිව්වොත් තමයි මම සාතන්නාකනකට සද්ධාාවක් පහළ වුණාට දානයක් දෙන්න හිතුණාට කුසලයක් කරන්න හිතුණාට ඒකටවත් මායින් කරන්නේ මොකද ඒව මේ හේතුඵල ධර්ම නිසා කරනවා නොකරනවා වුණත් ඒක නම්බුවක් හෝ අවනම්බුවක් නොගන්න ථාදී මනසක් එහෙම නැත්නම් අෂ්ටෝක ධර්මේ කම්පා නොවන මනසක් නිසා රහතන් වහන්සේට කියනවා අස්සද්දෝ අකතඤ්ඤු කියලා. මුත්‍රාවේදී නැති සත්‍තාව නැති හිතක් තියෙන. ඉතින් ඒක පුරුදු කරන එක තමයි අපි ඔය සතියෙන් කරන්නේ සතියෙන් කරන්නේ මේ ඉලුඹිච්ච දේ දිහා පූර්ණිකම වලින් තොරව බලන. ඒක ලේසි නෑ ඒක පුහුණුවකින්ම කරන්න මොකද අපේ ඉස්ස මේ අගයන් ආඩම්බර නිසා එනකොටම දේවල් තෝරන බේරන ගතිය හරි වැරදි කරන ගතිය එනවා. නමුත් ඒක ආවට ඒක දෝෂයක් නෑ ඒක දකින්නවනම් පුහුණු කරන්නේ අපි එහෙම ප්‍රතික්‍රියා නොකරන මනසකට උපේක්ෂා නොකරන මනසකට නම් ගාවක් කල් පුහුණු කරනකොට අපිට වේකීන රහත් මනසේ යම් කොම් කොටස් දැනටමත් තියෙනවා කියලා සතුටක් ඇති කරගන්නවා. එක්වික්ෂණ වාංශය නමක් විසින් පළ කරලා ධර්ම පුස්තකයෙන් උටාවක් ඡේදී. ආනාපාන සති භාවනා හුස්ම ඇතුළට ගැනීම සහ පිටකිරීම සම්බන්ධ කර විකෘති කර තිබේ. හුස්ම ඊට පහළ දැමීම කායික ව්‍යායාමයි. විඥානයේ පහළ වන කෙලෙස් පහ කිරීමට විඥානයේ නිරෝධ කිරීමට කායික ව්‍යායාමයක් ඉදිරිපත් කිරීමෙන් මඟ වසා තමයි ඇත. මෙය අසසති පසසති යන පාලි වචන වැරදියට සිංහලට පරිවර්තනය කර ආශ්‍රද ප්‍රසාසලෙ පෙන්වීම දිශාව වර්ධක මේ කර්ම සම්බන්ධයෙන් පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඉතින් මම කියනවා මේ කර්ම සම්බන්ධයෙන් අදවල් ස්වාමීන් වහන්සේ හම්බෙලා ගෞරවයෙන් පැහැදිලි කරගන්න කියලා මම නිකන්. ඒ අදාළ ස්වාමීන් වහන්සේ හම්බලා කතා කරන්නේ මොකද මේ සිංහල කතා කරන නඩුවකට සිංහල උසාවියක් කියලා. ඉංග්‍රීසි කතා කරනකොට ඉංග්‍රීසි උසාවියකට යන නිසා මගේ අහන්න ගියා වෙන්නේ මම අර අමුතුත් එක තරහ වෙනවා මේ කවුද අහන්නේ කියලා තනියම. ඒ නිසා මේ පටන් ගන්න දැන් තමයි ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ ලයිසන් එක ගන්න ඒ උසාවියට පය යන්නේ. හිතට ළඟ තියෙන උසාවිය ගන්න බෑ. ඒ නිසා ඒ හම්සම් පිළ විඳ ගත්තාම මට වෙලක් ඉතුරු වෙනවා. තරහ වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආශයාවසේ අකුසල පක්ෂයට පමණක්ද කුසල පක්ෂයකට සාධාරණද කරනවා පහදා දෙන්නේ. ආසියානුසේ කුසල් කියලා හිතනවා නීවරණ වංචනික ධර්ම අඳුනා ගන්නා තෙක්. අඳුනගත්ත දවසේම තේරෙන මේක කලබේ ඒ කුසල් කියලා පක්ෂයට දාගෙන දක්ෂකම් කියලා කරලා තියෙන්නේ ආසියට අංශයට කඹරණ එක පහින එක මත ඒක තේරුම් ගත්ත දවසේ මම මෙතෙක්කල් පුත්තු කියලා අඳුරගෙන තියෙන හොරු ටිකක් කියලා දානවා. මෙතෙක්කල් මේ හොරු ටිකකට තමයි පුතා කියලා ඉඳලා තියෙන්නේ ඉතින් ඒ නිසා වෙන්නේ වැඩක්. ඒ වගේ ආශය අනුශය කරන ඡටකම තමයි කුසලයේ අකුසලයේ වශයෙන් පෙන්වන අකුසලයේ කුසලයේ වශයෙන් පෙන්වන නිසා ඒක ආශය අනුශයෙන් ඉක්මවුවට පස්සේ මේකට උත්තර දෙන මිසක් මෙහා පැත්තේ දෙන උත්තරය බොහෝ විට චපලයි. ඒක නිසා කුසල පක්ෂයට සාධාරණද අවබෝධ කරගන්න තියෙනකට ඕක අවබෝධ කරගන්නට නැහැ. අවබෝධ කරගන්න ආශයංශ ඒකාන්ත අකුසල. ඒකාන්ත කෙලෙස් අනුසය කෙලෙස් කියලා කියන්නේ. නමුත් ඒක දන්නේ නැති කෙනාට වංචනිකව අකුසලයේ කෙලෙසේ නැත්නම් අසාරේ සාරය, සාරේ අසාරේ වශයෙන් පේන්නේ ගරුස්වාමීන් වහන්සේ සෝවාන් ආයකට සාමාන්‍ය ජීවිතයේ සතිය නිතරම පවතින්නේ නැහැ නේද? අසතියෙන් සිටන අවස්ථාවේදී ඔහු මේ කියපොත් අපායগামী නොවන්නේද ඒ කියන්නේ නිතරම එලෙබසිටි 100ක් හෝ සෝවාන් මාර්ගඵල සමානත්වයේ නොවිඳී තියෙනවා නමුත් ඒ අසත්‍ය නරකක් හෝ මොකක් හරි වුණාට ඒක අර උපදේශ විරහිතව නැවත සතියට ගැනීමට නැවත හරි පැත්තට දමා ගැනීම ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා මරණ සිද්ධ අවස්ථාවේදී වගේ උග්‍ර අවස්ථාවල ඒකාන්තයෙන්ම භාවිත මනස වැඩ කරන හැටි ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ ගිතල් කලයක් අරගෙන කඩපින්මකින් කට වහලා ඉදිකල කට බැඳලා වතුරට දාන්නේ කියලා කියන. එතකොට මේ ගිතල් වල තියෙන කුරුකුර දෙකම වැඩි නම් කලේ පාවෙයි කියලා කියනවා. මැටි වල බර වැඩි නම් කලේ යටරයි කියලා කියනවා. සමබර වුණොත් වතුරේ පාවි පාවි කී කියලා කියනවා. ඉතින් ඊට පස්සේ කියන කවුරුද කියලා පොල්ලක් ගැහුවා කලේට කුඩු වෙන්න මොකද වෙන්නේ කියලා. අනේ මහානාම ශාක්‍ය ඒකෝ කියන ශාමිනත මෙඩිකැලිටිගේ යටට යයි. දීතෙලික උඩට එයි කියලා. ඒ වගේ තමයි කියලා තියෙනවා මරණ චිත්තක්ෂණයේදී ඒක වතුර උඩ තිබ්බත් මැද තිබ්බත් යට තිබ්බත් භාවිත මනස උඩට යයි ශරීරයේ බිමට යයි. ඒකෙදී චිත්ත නියාමයක් වැඩ කරන්නේ. දරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව අනිසිදු කණාත්ම වශයෙන් භාවනා කරගෙන යෑමේදී උෂ්ණ නදනී ඉතා සීමාවකට ශරීරයේ අභ්‍යන්තරේ විශාල පිපීමකට සත්‍යයක් දැනී කැපලි වලට කැඩි යනවා මෙන් දන්නවා. ඉතින් ගියාම ආපාවන නැතර කරා. ඉන්පසු මා දැන් පැය භාගයේ පමණ කාලයක් භාවනා කරන නැතර කරනවා. නැවතත් එවැනි දෙයක් වැඩි කාලයක් භාවනා කිරීමේදී ඇති වේද මහාට භාවනා කිරීමේදී වරදක් නිසා මෙසේ සිදුවියද මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ පාදා දෙනමින් කාර්ම පිළිලා සිටිනවා. ගාතර ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබී ධර්ම මාර්ගයේ මන් කියන අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමි. ඉතින් සම්බන්ධ කියනකොට කරුණු දෙකක් මට මතක් වෙනවා. ආනාපාන සතිය විපස්සනා වශයෙන් වඩන්න නමුත් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩනවා කියන කතාව මේ අනවශ්‍ය දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙහි එහෙම වශයෙන් භාවනා කරන්න ගියොත් ඔය දන්න මේ තර්ක හිතෙන් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම අරිකවන්න ගන්න. ඒක නොකර අපි කිසි ප්‍රශ්නයක් නැහැ නිසා ආනාපාන සති භාවනා වඩන. අර වගේ දෙයක් වෙනවා නම් ඒක තමයි අස්පනා පිට සතියට අත්දැක ගන්න පුළුවන් නම් ඒ වගේ මෙතෙන් දෙන අරු පාර තමයි මතක නම් මේක පිළිබඳව හොඳ දෙයක් කියන පැත්තට ගන්න තියෙන ඉඩ වැඩි. එහෙමනම් කරන්න තියෙන්නේ මේ ඉදානම් භාවනා මත කරා ඒකට කමක් නැහැ. නැවතත් දිගටම භාවනා කරන යන්නේ එහෙම දෙයක් වුණත් නොවුණත් ඒ දක්වා ඒ සිද්ධිය දක්වා යන පෙත සතිමත් නම් මේ දකින්නේ සතියුත් ආબોධ කරන්න පුළුවන් නම් ඒක හරි පාරක් ඒ නිසා අපේක්ෂා කරලා යන්න එපා. නමුත් දිගින් දිගට භාවනා කරන්න වැරද්දක් නෙමෙයි වෙලා තියෙන්නේ මේ වැරද්දක් කියලා හිතාගන්න එක විතරමයි වැරද්ද. නැත්නම් භාවනාවේ පිටචර ලොකු බරපතල වැරද්දක් කියලා නැහැ වගේ කියන ඊමන දිහා බලනකොට පේනවා. කන්නේ ස්වාමීන් වහන්සේ මට බොහෝ උපකාර කරන මිත්‍රෙක් නිතරම මතක් වේවි. මම මේ සිතිවිල්ල සිතිවිලි සියල්ල අනිත්‍යයි කියලා හිතුවමනේ නැතිවයි. මේකේ කිරීම සමත වශයෙන් කෙලෙස් වශයෙන් යටපත් කිරීමක්ද විදර්ශනා වශයෙන් බැලීමක් යන කර්මායිකේ පහදා දෙන්නේ. මේ විදිහට භාවනා කරනකොට නම් බාධා ගැන කතා කරනවා කියලා කියන්නේ බාධා වලට ඡන්ද දෙනවා. ඒ බාධා වලට අනුග්‍රහ කරනවා කියන එකේ බාධා වලට සාතු කරනවා. ඒ නිසා භාවනා කරන වෙලාවේදී මේ වගේ අයාලේ යන හිතවිලි නොඑම පිණිස නැත්නම් ඒකෙන් හිත වේගයෙන් පිච්ච කර්මස්ථානයක් ගන්න. ඒක පුළුවන් තරම් මේවා එද්දිම මුත්‍රි කෝතකාකාරී කෙද්දිම හැකිතාක් දුරට ඒ අරමුණේ වැඩි වේලාවක් පැවැත්විල්ලෙන් මේ ඉබේ ගලායන හිතවිලි අයින් කිරීමයි කරන්නේ. ඒකයි භාවනාදී කරන්නේ. ඒක නිසා මේ ඉන්න බාධකේ හරහා බෑ අපිට කතා කරන්න මාවකට කියනවා කටපුංචි ගෝත්‍රයකට වතුර දාන්න ඕනේ නම් ඒක දියාලකට අල්ලලා හරියන්නේ නැහැ ඒකට පාන්තිරයක් දාලා නූලක් දාලා නූල දිගේ කඳුල කඳුල බස්සන්න කියනවා බස්සන වතුර යණ යන ගානට ඇතුලේ තියෙන වාතය පිට වෙනවා ඒක නැතුව කටපුංචි ගෝත්‍රයට පුරවන්න බෑ වතුරට ගිල්ලවත් යන්නේ ඒ වගේ තමන්න කරන්න තියෙන මේ හිචිවිලි මැද ආස්වාස් ප්‍රසවාසී හෝ සක්මන හෝ කක්කටි අරමුණක් කරගෙන අර වතුර කඳු කඳුල දානවාගේ ඩිංග ඩිංග කඳුල කඳුල ඇතුළට මොහොදු කරන්නේ. මොහොදු වෙන ගානට ඇතුලේ වාතය යන්නේ ප්‍රතිස්ථාපනය වෙනවා. මේ වගේ ක්‍රමයක් කරනවා මිස මේ මතුවෙන අර මේ බාධකයේ හරහා ප්‍රකාශ කරන්න අමාරුයි මේකේ කිරීම කිසිම තැනක භාවනා කරනවා කියන වචනේත් නැහැ අරමුණ මොකද්ද කියලාත් නැහැ ඒ අරමුණ දැනට වැඩෙමින් කියනවා නැති කියන එකත් නැහැ ඒ නිසා මේ මුළු සංසිද්ධියම කරකැවිලා තියෙන්නේ වැරද්දට ආවඩන කප්පටි. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න කරන්න. තම කරන භාවනා මොකද්ද? ඒකේ වැඩි වීමක් වෙනවාද කියලා කිව්වොත් සභාවට ඒක උත්තර දෙන්න වෙයි. ස්වාමීන් වහන්සේ පංච නිවර්ණයේ සැලකීමට බඳුන්වන ව්‍යාපාද ආදී ධර්මතාවයන් අපට සාමාන්‍ය ජීවිතයේ ධානාපානයේ මෙනෙහි නොකරන අවස්ථාවලදී මුහුණ දෙන්න සිදුවේ. වන අවශ්‍යදී මෙම ධර්මතාවන මුණ දෙන්නේ කෙසේදයි පාදා දෙන්න. ඒන ව්‍යාපාරී නැත්නම් තණ්හාවේ නැත්නම් නිදිමතේ මුලමදාග දකින්නවා කියන එක තමයි උත්කෘෂ්ඨම කෘත්‍යය. ඒක සමාහලාට අර වගේ පරියන්කයකදී සක්මණේදී නොවෙන්න පුළුවන්. වෙන විදිහකට කියනවා මේ ව්‍යාපාරී ඉගෙන ගන්න යමක් තියෙනවා. ඒක හැම වෙලාවෙම විශේෂම ශක්තිමත් හිතක් සත්‍යයක් ඇති වෙලාවක මේ ව්‍යාපාරී එනකොට කොහොමද පවතින කොහොමද යනකොට කොහොමද කියලා මුලමඳාක දැකීම තමයි අපි බලන අලුත් ක්‍රමය. ඉතින් ඒකට මේ ඉඳගෙන ඉකයක් හිටගෙන ඉකයක් මාහිර ප්‍රශ්නයක් නෑ. ඒකට මූණ දීම කියලා තමයි මේ වචන පාවිච්චි කරලා තියෙන්නේ කරන්න තියෙන මූණ දෙන එක. හැබැයි ව්‍යාපාදේ නැති කරන අදහසින් නොවේ. නැති කරන අදහසින් කරන්න වෙන තරමට බලවත් නම් ඒක යටපත් කරන අදහසින් අපි මෛත්‍රී භාවනාව කරනවා. ඒකට සමථ උපක්‍රමය කියනවා. මම විස්තර කරලා දෙන්න දන්නේ විපස්සනා පැත්තෙන්. කුංචි කුංචි දුරුස්නා ගති අටික අරමුණු අනන්තවත්. එනකොට ඒක එන්නේ ඉස්සල හිත කොහොමද? ආවට පස්සේ හිත කොහොමද? ගියාට පස්සේ හිත කොහොමද කියලා තමයි අත්දකින්නවනම් ඒක තමයි විමුණ දෙනවා කියලා කියන්නේ මේක වෙනත් වචනයෙන් කියනවා නම් ව්‍යාපාදේ මුලමදාග බැලීම කියන එකයි ව්‍යාපාදේ හෝ නිවරණේ මුලමදාග බැලීම කියන එකයි කෙටියෙන් සඳහන් කරන්න තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ දාර්ශනිකාර්යදී විඥානයේ දාර්ශනිකසේ සැලකේ. ඉන්නදාසන්නේ පටවියාපෝ තේජෝ වායෝ යන ධාතු මෙන්ම විඥානයේ දෙම රූපස්කන්ධයේ සීම සේසුස්කන්ධ පංචකයට පොදු වන බවයි ගැනීම වරදක්. එසේ නිවැරදි නම් මනෝ විඥානයට ගන්නා මනායතනයවත් ආධ්‍යාත්මික රූප කණිටාසේ සැලකියට දේශේ නොවන්නේ නම් කිය සත්පුද්ගල සංඥා පිළිබඳ අනුබලයක් නොවේද විඥාන ධාතුව කියලා ගත්තට ධාතු මනසිකාරය කියන වචනය විඥාන ධාතුවයි කියන වචනේ සම්පූර්ණ පරස්පර ධර්ම දෙකක පාවිච්චි වෙන්නේ ධාතු මනසිකාරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වැඩිමඩක් ගත්තොත් ආකාශ ධාතුව. එච්චරයි. විඥාන ධාතුව කියලා ගන්නේ මේ විඥාන ස්ථානේ විඥාන පදනම කියන අර්ථයෙන් නැත්නම් විඥාන ආයතනය කියන නමේ මේ ධාතුයි අධාතු මනසිකාරය කියන ධාතුයි අතර එහෙම සම්බන්ධයක් නැහැ. ධාතු මනසිකාරය සම්පූර්ණ රූප ධර්ම පද්ධතිය. විඥාන ධාතු කියලා කියන්නේ ඒ කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන විදිහට අටාරස ධාතු පෙන්නකොට ඒකක පෙන්වීමෙදි මන විඥාන ධාතුව පෙන්වනවා. නමුත් ඒක මේ ධාතු මනසිකාරය කියන වායෝ අපට ව්‍යාපෘතිය කියන්නේ සම්පූර්ණ මාතෘකා දෙකක යන්නේ ඒ අනුව බැලුවොත් මේ ප්‍රශ්නේ මම හිතන්නේ සම්පූර්ණ වෙනස් විදිහකට වර්ණනා කරන්න වෙන්නේ මේ වැරදි මතයක ඉඳගෙනයි ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන්නේ අර විදිහට පිරිසුදු කරගත්තාම මම හිතන්නේ ඒ දිගට දිගට කල්පනා කරන ප්‍රශ්නයක් එකක් නැහැ කාර්ණේ ස්වාමීන් වහන්සේ හැම ආයතනයකටම ප්‍රසාද රූප නම් ස්වභාවයක් ඇතයි විතර කෙරේ ඊට පොවත් භාව පොවත් භාවයන අර්ථ දැක්වීමත් ඇතයි මේ කණ්ණාඩියකදී පිළිමු සටහනකට සමාන ලෙස සැලකීම නිවැරදිද? අවට ඇති ඒකේ යොමුව ඇති ක්ෂේත්‍රයේ සියල්ල පිළිමු කිරීම කණ්ණාඩියක ස්වභාවය. රූපස්කන්ධේ ආයතන වල ප්‍රසිද්ධ ප්‍රසාද රූපයන්ට භාවිත එයා සමානයි හැඟේ. නාම රූප ක්‍රියාකාරීත්වයේ අනිච්ච ස්වභාවයේද මෙය ස්වභාවයට මේට ස්වභාවයට මේද හේතු වන්නේයි සැලකීම නිවැරදිද සත්පුද්ගල සංඥා බිඳීමට හේතුපාදක කර ගැනීම නිවැරදිද? මුටි කියන සාමාන්‍ය සම්මුති ආකාරයෙන් අපිට පටලවිලක් නැහැ. අනි නාම රූප ක්‍රියාකාරීත්වයේ අනිච්ච ස්වභාවයට ස්වභාවයට මෙයද හේතු වන්නේයි සැලකීම නිවැරදිද? බොහෝම දුරස්ස සම්බන්ධයක් මිසක් අර කලින් දක්වා වගේ කිසි සම්බන්ධයක් නැහැ මේ අනිත්‍ය ස්වභාවයයි අර කියන පිළිමිකු වෙන ස්වභාවයේ ප්‍රසාද රූපේ කියන අතර එහෙම සම්බන්ධතාවයක් නැහැ සත්පුද්ගල සංඥා විදීමට ඒ හේතුපාදක කර ගැනීම නිවැරදිද මේ අවසාන ලියන තියෙන වාක්‍ය දෙක බොහොම දුරින් සම්බන්ධ වෙනවා මිසක් ඇත්තටම මෙවැනි රචනයකට ඍජු සම්බන්ධතාවයක් පෙන්වන්නේ නැහැ ඒක නිසා ඒකදී අර ආයතනයක ద్వාර ආරම්භන ద్వාර සදුවන කියන ක්‍රියාවලිය පෙන්වීම තමයි ප්‍රසාද රූපය අරගෙන කියන්නේ නමුත් ඒ අනිච්ච දුක්ඛනාත්මගේ වටහා ගැනීමකට ඒක බොහොම ඇති සම්බන්ධ. සම්බන්ධ නැහැ කියලා කියන්න බෑ. පර්ණි ස්වාමීන් වහන්සේ ශබ්ද ස්පන්දනය ඇතුළු බොහෝ සාරික ක්‍රියාකාරීත්වයන්ද උත්පාදක ජීවන්ත ලෙස පවතින්නේ පවතින්නේ හිත පාලකී හිතේ පහල කිරීමකින් තොරව නේද? එසේ තමයි අනිච්ඡානුකූල සසලකීතු නේද? Tamanට ඍජුවේ පවත්වාගත නොහැකි නිසා එය අනිච්ච යනුවෙන්ද සැලකීම නිවැරදිද මේ විදිහට තියෙන එක තියෙන්නේ ඍෂිසේ පාණි කරගත නොහැකි නිසා ඒක අනත්ත් කියන සංඥාවට තමයි යන්නේ අනිච්ච සංඥාවට නෙවෙයි අනිච්ච කියන්නේ පෙරලෙන සුළු බව ඍෂිසේ ආණ්ඩුවට කරන ප්‍රතිපව දක්වන්නේ අනත්ත් සංඥාවේ උපකාරයක් පෙන්වීම පෙන්වා දීමක් පිටිපිට කිරිමාන සූත්‍රයේ දසඤ්ඤාතක අනිච්චල සෑඳින්න දෙපාර සඳහන් කරත ඉන්නේ කිතුන් අදාසන්නේ යතිකී අනිච්ඡානු ප්‍රක්‍රියාකාරීත්වය පැහැදිලි කර දීමක් නේ අනිච්ඡානුක පේශි කියන එකයි අනිච්ඡා කියන එකයි සම්බන්ධ කරලා තියෙනවා බොහෝම දුර යන වචන දෙකක් කිට්ටු කරලා තියෙන්නේ ඒ නිසා ඒක මේ මේ ප්‍රශ්න දෙක තුනේම තියෙන එකම අත්කුළු එකම වගේ පුංචි පුංචි වචන පිළිබඳව ඒකේ ධාතුව පිළිබඳ වැටහීමකින් තොරව සම්බන්ධ කරන්න කියලා ඇතුල්ච්ච ප්‍රශ්න කොටින්ම භාවනාවේ ප්‍රශ්නේ නිකා කල්පනා කරපේන ප්‍රශ්න වර්ගයක් මේ ඉල්ලතියි ඊර්මාන්ත සූත්‍රයේ දසඤ්ඤාතර අනිච්චලස දෙවරක් සමයි ඒකනේ අනිච්ච අනිච්ච චෛතන් තන්ත්‍රත දෙකයි තන්ත්‍රද මුක්තජ දෙකයි කියන දෙක තියෙන්නේ ඉතින් මේ අනිච්ඡානුක පසීසා අනිච්ච කියන දෙක අතර එහෙම සම්බන්ධයක් නැහැ න ඉච්ඡති න නිච්ඡති කියන පද දෙකයි න නිච්ච න ඉච්ඡ කියන පද දෙකයි අනුවයි අපිට ඒ දසඤ්ඤා සූත්‍රය තෝරන්න වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධාතු මනසකාරී අනිකුත් ධාතු පහට පොදු වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ආකාශ ධාතුවට අදාළ කර දැකිය හැකි කෙලෙසද ඇත්තටම පටවියාකෝ තීජෝ වායු කියන ආස්තික ප්‍රඥාති විදියට ආකාශ ධාතුව නාස්තික ප්‍රඥාති විදියට පෙන්නනවා ඒ නිසා පටවියාකෝ තීජෝ වායු වල අනිත්‍යතාවය කියන ආකාශ ධාතුව අනිත්‍යතාවේ නැහැ ධාතු වලම රූපාකාරයේම ඇති නැති ભેදය පෙන්වීමටයි ඔය පස්සාකාරය කරලා පෙන්වන්නේ. ඒ නිසා ආකාශ ධාතුවේ අනිත්‍යතාවයක් පෙන්වන්න බැරි කරන භෞතික විද්‍යාඥයන්ට පවා නැත්නම් භෞතිකව පැත්තෙන් බලන කෙනාට පවා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ දෙක යොදන්නේ ආස්තික නාස්තික දෙපැත්තට කියන එක මේ මතක් කරලා දෙන්න කැමතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධ්‍යාත්මික රූප හා බාහිර රූප වශයෙන් බෙදා දැක්වීම සත්පුරුත්ල සංඥාව තාවුක ගැනීමට අනුබලයක් වන බව හැඟේ. මේ ශරීරයේ නම් රූපස්කන්ධේ විඥානයේ ක්‍රියාකාරීත්වය සමග බැඳුණු පමණින් ආධ්‍යාත්මික ආඥාවක් වන්නේද උදාහරණයක් වශයෙන් අසනාතේ කණ්‍යාන ආයතන වලට තමා පීටි කයට ගෝචර වෙන විට තමා පීටි කයම ගෝචර වෙන විට ඒ සිසු බාහිර රූප සති ගණයටම ගණකට හැක. ඒ අවස්ථාවේදී ඇසට බාහිර රූපයක් වන බැවින් ආධ්‍යාත්මික ශරීරය විදි යලි ඇසට බාහිර රූපයක් වන බැවින් ආධ්‍යාත්මික ශරීර කණීට ගිනි හැකිද එසේ ගණන් ගැනීම සත්පුරු සංඥා තහවුරු කරගෙන අනුබලයක් වන බව හැඟේ මේක නදාක් දක්වන්නේ නම් සත්‍යම් කෘතඥ වෙමි මේ ආධ්‍යාත්මික බාහිර කියන සීමාව නිත්‍ය වශයෙන් ගත්තොත් මේ හැම කියලා මේ ප්‍රශ්න නගනවා. නමුත් ඒ සීමාව ඒ ඒ වෙලාවේ හිත වර්ණනා ගන්න දෙයක් නිසා ඒ ආධ්‍යාත්මික කියන දේ තමන්ගේම කයේ සමහර කොටසක් බාහිර වශයෙන් තරකන්න වෙනවා. ඒ ගන්න සීමා වැටි සීමා බොහොම ඉක්මනට වෙනස් වෙන නිසා මෙතන ගන්න තියෙන්නේ ආධ්‍යාත්මික බාහිර කියන ප්‍රදේශ දෙක නෙවෙයි ඒ දෙක වෙන් කරන සීමාව ගත්තොත් ඒ සීමාව නිත්‍ය එකක් නෙවෙයි. නිතරම වෙනස් වෙන සුළුයි. ඒ ඒ මේ ප්‍රඥාප්තිය හැටියට වෙනස් වෙන නිසා තමන්ගේම කය කොටසක් ඇහැට පේනකොට චක්ඛායතනේ අධ්‍යාත්ම වෙනවා පේන කොටස බාහිර වෙනවා. ඒ නිසා මේ හැම නෙවෙයි මේ හැමතැනදීම සීමා වෙන්නේ ඒක නේ මේ ප්‍රතිසසුප්පන්නව බලන්න. අවස්ථාවේ හැටියට තමයි සීමාව තියෙන්නේ, මරියාදාව තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සති සූත්‍රයට අනුව රූප කර්මත්තානි සංසිතියෙන් පසු ක්‍රමයෙන් වේදනාන් පස්සනාට අත්තන බව අධ්‍යක්ෂයක ඒ දක්වා ඇති ප්‍රීතිකාදී ප්‍රවාහ පසු විදර්ශනා පක්ෂේශයන්ට වැටෙනවා නේද? පරිසංවේදී යන්නේ අදහස් පැහැදිලි කරන්න. විදර්ශනා පක්ෂේශයන්ට වැටෙනවා ඒකට නිකාන්ති ඇති වුණා. නමුත් ඒක නිකාන්ති ඇති නොවන විදිහට විපස්සනා කරුවොත් ඒක හරහා යන්න පුළුවන් පක්ෂේශන කරගන්න. පරිසංවේදී යන්නේ අදහස් කරන්නේ සංවේදී කියලා කියන්නේ විඳිනවා කියන එක ආත්පසීම විඳිනවා කියන එක මේ වේදනා චෛසිකයේට වේදනා කියන වචනේට පටිච්චා සංකීන උපසර්ග පද දෙක තමයි එකතු වෙලා තියෙන්නේ. කර්තෘ ස්වාමීන් වහන්සේ සක්ම භාවනාදී මාර්ගඵල ලැබිය හැකි සාධාරණ දීක්වා ආනපනසිත පහදී හුස්ම රැල්ල නොදැනී යෑමේ தത്വයටපත් වත් ඒ නිසිරට යමක් නැති බව අවබෝධ වේ. මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන සීකව වාසයට නිවන් සුවක් වේවා. ඉතින් මේ සමේ භාවනාවේදී විදර්ශනාවේදී ඔය ඉරියාපත පිළිබඳ මායිමක් නැහැ. ඉරියාපත පිළිබඳ මායිම ඉන්නේ අය මේ සමත පැත්තෙන් විතර විපස්සනාට ගියාට පස්සේ කොයි ඉරියව්වෙදි කියලා. නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ හතර ඉරියව්වෙන් තොරව රහත් වුණා. ඕනම ඉරියව්වක් මේ විදර්ශනා පැත්තෙන් බලනකොට ලෝකෝත්තර පැත්තේ බලනකොට අතර වෙනසක් නැහැ. ආනාපාන සති භාවනාවේ උස්ම නොදනියාමේ தත්තරපත් වුවත් ඒ ඉදිරියට යෑමක් නැති බව අවබෝධ වේ. මේකට පැහැදිලි අවබෝධයක් ලබා දෙන සීක්වා. ඒ සඳහා ඒ ඉදිරියට යෑම අපේක්ෂා කරන්නේ මේපත් වෙච්ච නොදැනීගිය தത്വයට වෛරයක් නිසා. නැත්තම් මේක අකමැති නිසා නුසුදුසු නිසා අන්නේ විවේකයට ගියාට පස්සේ විවේකයේ විශේෂෙහි හිත පිළිච්චකතියක් ඉන්නේ. ඇති කියලා හිතන්නේ. ඒකට සතුටු වෙන්නේ නැති නිසා ඉදිරියට යනවා. ඒ කියන්නේ ඒ ඇතිවෙච්ච විවේකයට වෛර කරනවා කියලා ඒකට අකමැති කියලා ඒකට නුරුස්නා ගතියක් කියනවා කියලා කර්මා කරලා ඒ නුදනිය ගියාට පස්සේ ඒක හොඳට උරු කරගෙන ඒකට තමන්ගේ යටිහිතේ තියෙන අකමැත්ත යටිහිතේ ඒකේ තියෙන නීරසකම දැක්ක දවස තමයි භාවනාවේ දිනක් වෙන්නේ විතර වෙලා තින්නේ හිතෙන්පත් වෙන්න දන්නවා පත් වුණාට පස්සේ ඒක පිළිබඳව නුරුස්නා ගතියක් තියෙනවා ඒ නිසා ප්‍රශ්න අහනවා ඉදිරියට මොකද කරන්නේ ඉදිරියට මොකද කරන්නේ නම් දැන් තියෙන එකට අකමැත්තක් තියෙනවා අන්න ඒක දැක්කොත් මම කියනකොට බොහොම සියුම් අභියෝගයක් වෙයි කියලා ඒ නිසා ඒක මතුවෙනකොට දැක ගන්න පුළුවන් ශක්තියක් වෙනවා මේ ඒක ලොකු ඉදිරි දියුණුවක් වෙනවා වාචි දීපානමෙද මම කුසික පිළිසෙල් ගැනීමට පැමිණෙන විඥානයේ ඉතික් පවතින්නේ කෙසේද යන්න දැනගැනීමටයි මට මේ විතර අතන ප්‍රශ්නයක් නිසා මට පිළිතුරක් දීමට නැහැ. මට සමාවි පිළිතුරු ආයතින්නේ දීපා නමස්කාර කරමි. ඉතින් මේක ඇත්තටම මේ ඉච්ඡිත උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ විඥානයක් පවතිනවා කියන ද්වේෂ නෑ වැරදි පදනම ඉඳලා අහන ප්‍රශ්නයක්. කොයි උත්තර දුන්නත් උත්තර දෙන එක නාව වෙනවා. ඒ නිසා විඥානය කියලා කියන්නේ පවතින දෙයක් නෙවෙයි. ඒකට මේ එහෙම නැත්තම් ඇත්තටම උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් කල් ඉන්න මයිටි පුතු ආන්දර වෙනකන්. එතකොට ඔන්න අහගත්තාගේ තොක්කකුත් එක්ක. දැනට කරන්න තියෙන්නේ ওই විඥානයේ පත් වෙන වෙලාවේ ඊට ඉස්සරත් විඥානේ පැවැත්මක් නැහැ කියන එක තේරුම් ගන්න. ඒක එතන එතන එතන කියන්නේ ඉලෙක්ට්‍රෝඩ් එකක් ලං කරපුවාම මතු තියෙන ස්පාර්ක් එක ආවහම ඒ ස්පාර්ක් එක කොහෙන්ද ආවේ කියලා අහුවොත් පොතේ චිත්තදී කාර්ය කියලා එන්නේ ඒ වෙලාවට එනකොට ඒක මතු වෙනවා. ඒ නිසා ඒවා පටිච්චසමුප්පන්න ධර්ම නිත්‍ය සුඛයි සුභයි කියන මට්ටමේ ගියාම වගේ තමයි උත්තර දෙන්නත් බැරි විශ්ලේෂණය කරන්නත් බැරි ප්‍රශ්න මතුවෙනවා. ඒකට කියන්නේ අභ්‍යාගත ප්‍රශ්න ගණන් ගන්න එපයි කියන මේ ප්‍රශ්න මොකද අනිවාර්යයෙන්ම සත්‍ය ප්‍රවැත්වීමට නැත්නම් වර්තමානයේ හිත ප්‍රවැත්වීමට බාධා කරනවා. අවදාකවත් මේ කිකිලිද පිටරේ දීස ලාවේ කියලා ඇහුවොත් කාමක තිවර කරට අහු වෙන්නේ. වැඩක් පටන් ගන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිව. එසේම භාවනා පටන් ගන්නේද නිවන් සුවපේක්ෂාන මේද භාවනාවට බාධාවත්ද? බලාපොරොත්තු තබා ගැනීම නුසුදුසු බව ආශා ඇති මේ අවවාදයක් ලබා දෙන සීක්වා ඒ නිසා මේක මේ දෙවෙනි වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරන්න ඉතින් භාවනා පටන් ගන්න නිවන්සෝ අපේක්ෂා මේ ඇත්ත නමුත් භාවනා පටන් ගන්න සතිය වඩන්න කියලා දාන්න මොන ප්‍රශ්නකටද සතිය ඉපති තුටි කරලා නිවන තමයි නමුත් නිවන කියන එක වෙනුවට අපි මේ භාවනා කරන සතිපත්තහනට සතිය පිහිටවන්න කියලා පටන් ගන්න. එතකොට මේ මේ ප්‍රශ්න තියෙන අර දෙවිලි ස්වරූපයට හොඳ ලස්සන ප්‍රායෝගික සාධනීය උනන්දු කරන උත්තරයක් හම්බෙන නිසා නිවන කියන එකම තමයි මම ඉල්ලා හිටිනවා මම රිට්‍රීට් කරන්නේ හැමදාම ඉස්ලාම් කියන වාක්‍යය තමයි අපි මේ උත්සාහ කරන්නේ සතිය වඩන්න. ඒක ඕන තැනකට යොමු කරගන්න පුළුවන් නිසා ඒ වගේ අල්ලන්න පුළුවන් කිච්චු අදහසක් තියාගත්තාම ඊට පස්සේ සතිය ඉදිරි කරලා දෙනවා. අර ස්වාමීන් වහන්සේ මම භාවනාට ආධුනිකයෙක්. මේ ආනාපානයේදී ආස්වාසිය ප්‍රස්වාසයේ වේදන හඳුනාගත්තේ මේ මුලමදාග පිරික්සීමට පටන් ගත්තා. මේක සාමාන්‍ය තරම දුරට කළ හැකියි. ඉන්පස්මාල් කළ යුත්තේ ඊට කුඩා ප්‍රදේශක නාස්කුඩු කෙලවර හිතන්පත් කිරීමද ඊළඟට කළ යුත්තේ දැනගැනීම සඳහා මාක්මක් කළ යුත්තේ අංකම්පාවෙන් පිළිතුරු සපෙන්නේ නැති මේ කටයුතු කරනකොට තමයි ආස්වාද ප්‍රසආරයේ එළඹ සිහිය මේ ආස්වාසේ ප්‍රසආසේ නෙවෙයි මේ ප්‍රසආසේ මේ ආස්වාසේ නෙවෙයි කියලා එළඹ සිටි සිහිය තියෙනවා නම් ඒ සිහිය මෙහෙවනවා ආනපානේ සාක්ෂි කරගෙන ඒක නිසා ඊගාට කරන දේක මොකක්ද කියලා දැනගත්ත ගමන් වෙන්නේ 100ට සතියට අනදර වෙනවා. ඒ නිසා ඒ සතිය අඛණ්ඩව පවත්වීම සඳහා කළ යුතු අපෝපස්ථාන කරන්න අනුග්‍රහය කරන්න තියෙන තාක් ආනපානයි ඇසුරු කරන්න ආනපානයි සම්පූර්ණයෙන්ම නැති දවසේ සෝවාන් වෙනවා කියලා හිතන්න කිසි කරදරයක් නැතුව ඒ නිකම්ට ඉන්න පුළුවන් ආනපාන යම් ලේශයක් හරි තියෙනවා නම් ඒ තියෙනකන් ඒකේ සිටිය පටවන්න ඒක නැති වෙච්ච දවස වෙනකොට ඒක විශ්ින් කරන්න ඕන දෙයක් කරයි ඊගාට කළ යුතු මොකක්ද කියලා කලින් හදපු සමීකරණයක් මේකේ නෑ පැමිණෙන පැමිණෙද්දී ආනපානෙ පෙන්නන පෙන්නන විපරිණාමය අනුව දිගට සත්‍ය පැවැත්මයි කරන්න ඕනේ. නිසා මේ යන ක්‍රමේ හරි ඉස්සරහට කළ යුත්තේ පිළිබඳව ලොකු පිටින් අහන එකට වැඩිය භාවනා කඩා ගන්න තු ඉදිරියට යන්න අධිෂ්ඨාන කරගෙන සත්‍ය දිගට අඛණ්ඩ සත්‍ය පැවැත්ම තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේදී කියලා කියන්නේ. ආනපාන සතිය හෝ වෙන එකක් ගන්න නිසා යන ක්‍රමේ හරි ඉස්සරහ දන්නේ නැහැ මම බුද්ධාගම දන්නේ නැහැ මම ආධුනිකයෙක් කියන එක සුභාසිතයි කිසිසේත්ම අඩුපාඩුවක් නෙවෙයි. ඔය විදිහටම යනකොට භාවනා විශ්ින් භාවනා මේවයි කියලා මම බලාපොරොත්තු ඇති කරවන්න කැමතියි. වෙලාව නම් හරියටම ගත වෙලා තියෙන ඒ නිසා මට වෙන්න කියන විදිහට වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා කියනවා හිතේ. වෙලා කිහිප වෙලා ගන්නවත් වෙලා කියලා. ඒක නිසා අපි ඉංගන හොදන චීප්සේ අද දවසේ වැඩ පිළිවෙල විභාග විශේෂකම් කරමු. අද අලියෝ වර්ෂයේ 2012 ජූනි මාසයේ 24 වෙනිදා ප්‍රඥානෝදනා කීම ශීර්ෂයෙන් විශේෂ ප්‍රදාන කරනවා. අද දින මේ භාවනා මේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාස්කම් සැපීමේදී සහභාගී වූ ප්‍රේක්ෂකයන් ගිලම්පස ප්‍රයත්නවල දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන විදන් ලබා දුන් දායකත්ව ලබා දුන් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපි මේ නම් සඳහන් කළාවුද නොකළාවුද සියලුම කටයුත්ත සාසම්බන්ධ වෙච්ච සම්මතාලේ කරපු දෙදින පිළිවිදා කරපු සියලු දෙනාටම මේ පින්වත්පත් වේවා අපේ ඥාති පිරිසක් මේ පින් දැකලා සාදු කියලා සාදු කියන බින්දන හොදන් වෙත්තා අපාකටත් මේ කුසලයේ පිට එකසේ හේතු ආසනා වීමේ බුද්ධහාදී උත්පේන වාසලා විසින් පැමිණ වැඩවදාළ ඒ ශාන්ත සුන්දර තත්ත්වයටපත් වීමට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා ඒ අදාසින් අතික්තාවත ආශාති කාතා සංජානනා කිරීමෙන් දවසේ වැඩ පිළිවෙලේ ඉමාව සටහන්. එත්තාවතාචනම්පිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා මොදන්තු එත්තාවතාචනම්මිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පත්‍ති සිද්ධියා එතාවතාචනම්මේති සම්මගං පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සත්ත සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ සංඝෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය